කිසිම දෙයක් දැන් ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙනවා කියන දාකින් සාදු බලයක් පවතුන. නමෝ තස්ස භගවතු ආරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු ආරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අවසරයි ස්වාමීන් වහන්ස අපිට ඇහෙන්නේ නැහැ. අපි තාක්ෂණය යනුව සම්බන්ධ වෙලා ඉන්න පිරිස අඩුයි. කෙසේ නමුත් මේ වෙනකොට 14ක් විතර වගේ ඉති සම්බන්ධ වෙලා තියෙනවා කියලා මේක පෙන්නනවා. මෙහෙත් ඉන්නවා 10 දෙනෙක් විතර වගේ තව පොඩකින් තවත් 15ක් විතර වගේ සම්බන්ධ වෙනවා. ඉතින් අද දවසේ මාස්කාව සඳහා අපි පුරුදු පරිදි කරගෙන ගිය වැඩසටහනේ හැටියට සංයුත්ත නිකායේ මාර්ග සංයුත්තේ සූත්‍ර තමයි ඉස්සරහින් තියාගත්තේ. ඉතින් ඒකට ගිය පාර ගත්ත අපි ගිය පාර ගත්ත සූත්‍රයක පඨම ආයු සූත්‍රය කියලා නම් කරලා තියෙනවා. අද දෙහිට ගත්ත සූත්‍රයක 12 ආයු සූත්‍රය කියලා නම් කරලා තියෙන්නේ සංගීතකාර ස්වාමීන් වහන්සේලා පවා දැකලා තියෙනවා මේ සූත්‍ර දෙකේ අතර තියෙන සම්බන්ධතාවය. ඉතින් මේ පැය ඇතුළත බලාපොරොත්තු වෙන්නේ අපිට මේ සූත්‍ර දෙක අතර තියෙන සම්බන්ධතාවය ගන්න පුළුවන් කියනවා අපි ගන්නවා. අපි මේ ගත කරන ජීවිතේට කොහොමද මේ බුදුජානක වහන්සේ සහ ආර්ය අතර වෙන මේ සාකච්ඡාව ඉතින් මේ පැත්තේ කියනකොට මේ දෙක ඉස්සෙල්ලා මේ කරතර පහසුකම් කරනවා කියන එක හැම කෙනෙකුටම ජීවිතේ පුරා කියන පරිශ්‍රයක් ගන්නවා. කලින් සංවිධානය කරපු සමීකරණයක් අනුව ගිහිලා රේඛීය ක්‍රමයට පිට කරන්න බෑ. ඒ සාකච්ඡා විතර බණ අහන්න වෙනවා සාකච්ඡා කරන්න වෙනවා. එහෙම කරන්නේ අපි අපේ අතට තියෙන සම්බන්ධතාවයේදී අර ඇතුළේ ඉන්න බුදු ආමඳුරුයි ඇතුළේ ඉන්න මායයි පොඩ්ඩක් පොඩ්ඩක් ක්ලෝසර් වෙලා කම්පලස්. අඳුරගෙන අපේ පක්ෂාග්‍රාහී වෙයි. මොකද බුදුජාණන් වහන්සේ කියන නොදැන වුණත් වැඩගෙන කෙනෙක් අපේ නොදී කියේ. එතකොට බලන්න ආගමනාවක් මේ කාර්යයක් මේ කාලාවින් දැක්ක මෙතන බුදුජාණන් වහන්සේ තියෙනවා. ඒ වාක්‍යයන්ට ඒක දාපක්. ඒ වෙනසු මේ අනිත්‍ය බුදුහාමුදුරුවෝ කියලා බාර ගන්න දෙන්නේ නැහැ. අනිත්‍ය මායාවකින් බාර ගන්න දෙන්නේ නැහැ. ඒ වගේම මේ මාතයා ඉන්න තැන බුදුහාමුදුරනේ ඉන්න පුළුවන් කියලා අපි කරන්නේ නැහැ. ආ බුදුහාමුදුරනේ මාතයා පරිත්ත බුදුහාමුදුරනේ ඉන්න දැක් කියලා දෙයක් නැහැ. ඒ දෙක කනලා. ඉතින් අපි ඒක තේරුම් ගන්නකොට මනුස්සයෙක් කියන්නේ ඔන්න ඕකට කියනවා. ඒක තේරුම් ගන්න අනුපානේ බලපුදු අපේ වෙනකන් ඥානේ පාර වෙන්නකොට අනාගාමී වෙනකන් මාර්ග ඥාන පහළ වෙනවා. එච්චරම ආධුනිකයට අවාසි ගායක තත්ත්වයක් තියෙනවා. ඒක අපි කරනවා. බැලන්ස් කරගෙන ඒකට ඒකෙන් පුළුවන් පිස්සක් ඉන්න එක මම ප්‍රොපෝස් අතක් මගේ ජීවිතේ කරන්න. ඉතින් අපි කරන්නේ අපේ අදහස් අදාළ ගන්න නමුත් යන්නේ තේමාවකට. මොකද්ද තේමාව? සාහිත්‍ය නිකායේ මාර්ග සංහිත්‍යයේ ෘතිය අරිසූත්‍රය මේක සිද්ධ වෙන්නේ රජගහනුවර වේළුවනාරාම සම්පත්තනස වැඩ කර ඉන්න වෙලාවකට බුදුජානක මහන්සිය පිළිසෙට බුදුහාමුදුරන්ගේ අත්තුකම් පිටයි නැනේ අදහසක් ඉදිරිපත් කරනවා. මේක බොහොම කලාතුරකින් දෙන්නේ. ලොක්කලාට බුදුරජාණන් බණ කියන්නේ වෙච්ච සිද්ධියක් අල්ලගෙන. අහපු ප්‍රශ්නයක් නෙවෙයි. අතර පස්සටම ගැළපෙන්නේ පිළිච්ඡේදකම ගැටපෙන සීල සමාධි ප්‍රඥා කියන තුනම ගැටපෙන පිළිච්ඡේදයක් තියෙනවා. ඉතින් ඒ වගේ දෙයක් මේ එකතාවක් දේශනා කරනවා කියවහම ඒක ටිකක් ඉල ගන්න අමාරුයි. අයි ප්‍රෝටීන් ආහාරයක් වань. ඒ නිසා අපි අර තේමාව වශයෙන් ගන්නවා බුදුරජාන් වහන්සේ සඳහන් කළේ තියෙනවා අපමිදම් බිකවේ මනුෂාණං ආයු. මිනිසුන්ගේ ආයුෂ ඉතාම කෙටි. ඒකාන්තික අපදාන්තේ පාලනය තම කෙටි ආදයෙන් පරිවර්තන ප්‍රතිවම ඒ නිසා කුසලයක් කරන්න නැත්නම් ස්කිල්ෆුල් දක්ෂකමක් කරන්න ඒ වගේම බ්‍රහ්ම චරිතයක් චරිතම් බ්‍රහ්මචර්යය මක්ති ජාතස්සමරණීය උපන් දෙනකොට මරණය නම් බලක් ගන්න බැහැ ඒ නිසා යෝගිකමේ ස්ත්‍රාජීව ජාතිකේ මනුෂ්‍යකට තියෙන බොහෝ කල් ජීවිත වෙන කියනනම් අවුරුදු 100 තමයි. එනිසා බුදුදහමේ ඇනලයිස් කරලා ඉන්නන්නේ අයිස කාලය ලයිෆ් එක්ස්පෙක්ටන්සි අවශ්‍යයි. ඉතින් ඒ කියන කාලේ අපිට තේන්නේ කාම දිගයි වගේ මොකද ඉන්දියානු පාර්ලිමේන්තුවේ කවිලීපත් ඔක්කොම බලන්නේ. සෞඛ්‍ය දෙපාර්තමේන්තු දෙන අපි ආයතන කළ දෙන්නම් නිරෝගී කළ දෙන්නම් කියලා. ආර්ථික විද්‍යාඥයෝ කියලා කියනවා ඉන්නකන් කපල බිපල කරලා. මේ ශේලම මාර්ගපස්ත. ඉතින් ඒ අනුව හැදෙන ළමේ නැත්නම් ජීවිතේ කොටනවා දාගත්ත කෙනෙකුට පේනවා නෑ නෑ මේගොල්ලෝ කිට්ටු කරලාත් අපිට ප්‍රශ්නයක් නෑ. ඊග ආත්මම කල්සම් කරගන්න පුළුවන්. ධර්මයන් නැත්නම් දරුවන්ට දෙන්න පුළුවන් කියන්නේ මොකද්ද ළම කාලේ. ඉතින් මේ ඔක්කොම ලෝකයක් ලනෝ ඉබන්සු මේක යූස් කරනවා. මේ විදිහට මායයක් උදව් කරද්දී අපි කොහොමද බණක් කියන්නේ? අපි කොහොමද මේ කට්ටියක් මේ පැත්තට හරවලාන්නේ? ඒ නිසා ඉච්චර ලොකු බලාපොරොත්තු කියන්න එපා. කියන්න බෑ. මොකද හේතුව ඔක්කොටම හම්බෙන්නේ ආදර්ශයේ සම්පූර්ණ අනිත්‍යයෙන් එක. නමුත් මේ ශාසනය අවුරුදු 2000 2600 පරණයි. අපේ අම්මල තාත්තත් මේක ජීවත් වෙලා තියෙනවා. අපි ජීවත් වෙලා තියෙනවා. නමුත් අපි යම් ප්‍රමාණයක විප්ලවයක් කරලා තියෙනවා against grain ගිහිල්ලා තියෙනවා. ඒක නැත්තම් අපි ගන්න ගන්න ප්‍රමාණය මේක ගණදී එළට පේලා තියෙනවා. ඒ නිසා අපිට ඒක එකතු කරන්න දෙයක් තියෙනවා. ඒක නැත්තම් ආදර්ශයක් තියෙනවා. ඒ නිසා මේ සූත්‍රය අපිට අදාළයි කියලා අපිට කියන්න පුළුවන් අදාළ කරගන්න කිසි තමතමගේ දැනපමණින් කරන්නේ. ඉතින් මේව බුදුජානනාංශයේ පිළිසෙට ධර්මාන් ශාසනා කරනකොට මාරයා විල බුදුජන් වහන්සේට මතක් කරනවා ඒ කියන්නේ අර පිළිසෙත් යන පණ පණ මේ සිග්නල් කට් කරනවා වගේ මේකත් මාරයා දන්නේ නැහැ හැබැයි මේ ඇවිල්ලා ඩිස්ටර්බ් කරනවා ඩිස්ටර්බ් කළා කියනවා නාට්‍යන්ති අහෝරත්තා ඒ කියන්නේ රෑදවල් දෙක ඉක්මවල යන්නේ අද රෑ මාස ගියාට හෙටත් ආයෙදවනේ අද උදේ වුණාට ඒකත් උදේ වෙනවනේ. අද අරස්ලන්ට ඒක උදේ වෙනවනේ. ඒක ඔය දෙක ගෙවෙන්නේ නැහැ බං. විවාරාත්‍රි දෙක එහෙම ගෙවෙන්නේ නැහැ. ඒ නිසා මේ දෙක දිගට යන දෙයක්. එහෙම නැත්නම් මේක සස්ටේනබල් දෙයක්. බය වෙන්න එපා ජීවිතන් නොපරුජ්ජති. ඒ නිසා මනුෂ්‍යගේ අල්සත් ඒත් එක්ක ওই විදිහට නරය යන්නේ. හැන්දෑවෙනකොට ටිකක් අක්ෂර තමයි. කරවල වෙනවා, බය වෙනවා. මොකද කරන්නේ කියලා හිතනවා. නමුත් හිතුවේ ආය සම්පූර්ණ අලුත් ජීවිතයක් ලැබිලා ආයෙත් පටන් අර ගන්න පුළුවන්. හැන්ද වෙනකොට ආයෙත් අප්සෙට් තමයි. හැබැයි උදේට ඒක බලපාන්නේ මේක තමයි මනුෂ්‍යයාගේ හැටි. ඒක තමයි මායත් අපිට පෙන්වන්න හදන්නේ. මත්සංගන් නේමිව රත කුබ්බරාණු. ඒක නිසා කියනවා වාහනේ රෝදයක් කරන යන්න වාගේ. එතන නේමිය කරගෙන දිහාවට යන්න වගේ ওই දෙක ඕම තියෙනවා. මොකද බය වෙන දැනවල පෙට්‍රල් ගන්න ග්‍රීසියක් දාපන්. එනෝතෙන්ට අදාපන් යල්කමියක් කියාගෙන පැල්කමියක් කියන දපං වෛරෝ බරභාගී කියලා යන එකයි තියෙන්නේ. ඉන්නහට ඔක විතරක් ගන්න දෙපා. මේ බරපොටි බැඳගෙන කලුනේ කලුනේ කලුගුණු පෙරටුව බැඳගෙන මේ ජීවිත මඟ අපි යනවා. ඒක අද ලස්සන ගල්කම්. හරි ආශාවෙන් අපි යනවා කිය කියා අර දුක දිවාගෙන ආයෙත් හෙට එනකම් බලන්නේ. ඉතින් මේ බලාපොරොත්තු තමයි මායя අපිට කුළු ගන්නලා පෙන්නන්නේ. ඒක තමයි හැම සිංහෝකම තියෙන්නේ. හැම රජයක්ම කියන්නේ මේකම තමයි. හැම පස්තාව දුසලස්ම තමයි. හැම දඩාව දුසලස්ම කරන තියෙන ඔය කුණු අනවශ්‍ය දේවල් කතා කරන්න එපා. අපි දුප්පතුන් නැති ලෝකයක් හදමු. දැන් මහත් අවුරුද්දක් හැතනයක් ජීවත් වෙලා තියෙනවා මේ ලෝකේ. ඒක හදපු එකෙක්වත් නැහැ. හැබැයි දුප්පතුන් නැති ලෝකේ මම හදාගත්තා. මගේ ලෝකේ හත පහකවත් හිතයක් නැහැ. හැමදේම මට ලැබිලා තියෙනවා. ඔය ඔක්කොම කතාවලි. ඒක කවුරුත් කියලා දෙන්නේ නැහැ. මට හිතුණා කියලා දෙන්නම් බෑ මොකද කවුරක්වත් ඕවා අහන්නේ නැහැ. ඒක කියනවා නෝයි. ගන්න කෙනා ගනී කියලා කියනවා. ඉතින් බුදුජානනාංශික මේ ප්‍රකාශයත් අන්න එහෙම එකක් සංඥාත්ව අසත්වා නොදේශනා කරනවා. ඉතින් මායя එහෙම බුදුජානනාංශ ඇවිල්ලා මේ සිග්නල් කට් කරනකොට එහෙම නැත්නම් මේ ඩිස්ටර්බ් කරනකොට බුදුජානනාංශික බාර ගන්නවා. මොකද ඒකකොට ලස්සනක් තියෙන දැන් බණ එක දිගට ඇගෙන එනවනම් ඔබත් ඒ කනුවට ඒත් කරමු කියලා. බුදු වෙන්නේ නැහැ. සිග්නල් එක තියෙනකොට සි හරි සෞඛ්‍ය අප්පා මේක කොහොම හරි හදන්න ඕනේ සිග්නල් එකක් හදන්න ඕනේ කියලා ඉන්නේ ෆුල් ඇලර්ට් එකේ නිකන් හාරෝ වගේ මෝ වගේ. ඉතින් ඒක නිසා මම හරි කැමති සිග්නල් එකක් ගන්නවා. ඒ වගේම මාරත් එක්කත් ඉන්න මට කිසිම බාධාවක් වෙලා නැහැ අවුරුදු 72 වෙලා නැහැ. ඉතින් ඒ නිසා බුදුරජාණන්සේ ඒ වෙනාවට ගිහිල්ලා මාරයට පත් උත්තරයක් බඳිනවා. අති උත්තර කියන තමයි පත් උත්තර කියලා කියන්නේ අච්චන්ති අහෝරත්තාං. බුදුරජාණන්සේ ගණනා කරනවා රෑ දවල් වූ ඉක්මයි. බල පටන් ගන්න වෙලාව බැලුවොත් හැමදාම උදයක් හම් වෙනවා හැමදාම හැන්දෑවක් හම් වෙනවා ඉවර වෙන තැන පොඩ්ඩක් බලපන් උදේ පැත්ත නෙවෙයි වය පැත්ත බොහොම ශීඝ්‍රයෙන් කියනවා ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සංසිද්ධියක හට ගන්න හැමදාම සිද්ධිය හට ගන්නවානේ නමුත් බුදුජානක පෙන්වයි හට ගන්න හැම සිද්ධියකින්ම කියන්නේ තව සිද්ධියක් කියලා වෙනවා තව සිද්ධියක් වැය වෙනවා ඒ වැය වෙන පැත්ත බැලුවොත් හැමදාම වැයීමේ කතන්දරයක් තියෙනවා උදේසේ මේට අර දෘෂ්ටි කෝණය සමුදේ ඉඳලා වය දක්වා උත්පාදයේ ප්‍රති ඉඳලා වයට අරවන මේක අසම අත්පින්නේ අවමංගල්‍ය අපත්‍ර නොකළ යුතු පරිදරවන්ට නොපෙන්නේ යුතු දෙයක් විදිහට තමයි පෙන්ලා දෙලා තියෙන්නේ. යන්නේ ඒ දැරත් අපේ දෙමාපිය අපිට කරා. අපේ ගුරුවරුත් අපිට කරනවා. පොඩි උන්ට ඕනේ නැති දේවල් කියන්න යන්න එපා. ජීවිතේට මොටිවේෂන් එකක් දීලා ඉගෙන ගන්න හම්බ කරපල්ලා අර කරපල්ලා මේක කරපුවම ඇත්තටම මේක වටිනවා. ඔය හේතුවනේ මේක ප්‍රතිඵල ලබන්න බලවන්නේ. හැබැයි ලබපු කට්ටිය දිහා බලනකොට දැන්නමත් ඔය කියන තැනට ඇවිල්ලා තියෙන කෙනා බලනකොට පේනවා අර කට්ටියක් සිද්ධි තාබරක් අර ලබන්න උත්සාහ කරන අය තමයි එනතන ලබලා ගරදීච්ච තැනම දක්වන්නම තමයි. ඉතින් ඒක නිසා ඒ කතාවේ සමුදේට තිබිච්ච අවධානය. ලෝකයාම යන්නේ සමුදේ තමයි. දැන් මේ කම් වෙනවල කැමති මනවල කැමති නැහැ. අසාධක කැමති දික්ක සාධක කැමති නැහැ. ඒක ඉති ලෝක සම්මතයනේ. ඉතින් ඒ වගේ දෙයක් තියෙනකොට ඔය කෙලවෙන තැන බලන්නේ කියලා. වරදින තැන බලන්නේ කියලා. පරදින තැන බලන්නේ කියලා බුදුසසුන කියනවා මම වගේ මේ නපුර වචන පාවිච්චි කරන්නේ නැහැ. බුදුන්සේ පාවිච්චි කරන රෑ දවල් හෝ ඉක්මයේ පාත්‍ය දිවා අච්ඡන්ති අහෝ රක්තං. රක්තං කියලා කියන්නේ රාත්‍රියට අහෝ කියලා කියන්නේ දවස් කාලය. දිවා කාලේ රාත්‍රී කාලේ ජීවිතෙන් පාවිච්චි කරන නැත්නම් අන්ධකාරයක විදපු ඊතලයක් වගේ අසර ගන්න බෑ වුණා. කාලය කියලා කියන්නේ එහෙම පසට හරවන්න බැරි දෙයක්. ඒකේ විද්‍යාව 100%ක්ම පැතිරලා තියෙනවා. ඉතියා තමයි ඔය කාලේ කියන එක හදලා දුන්නේ. ඔර්ලෝසුවක් තිබුණ නැත්නම් ඔය අපිට ජීවුනේත් නැහැ. ඒක තමයි ලෝකෙට තියෙන පර්ෆෙක්ට්ම අන්තරය අතර තියෙන ස්විස් ඔර්ලෝසුව. ඒකෙන් තමයි ලෝකෙ දුවන්නේ අද. ඉතින් ඒකට තමයි අපි මේ ඔක්කොම තීන්දුව කරන්නේ. වයසයි, අනම් මනම්, හේරම තීන්දුව කරන එක. ඒක මොකක්ද ගෙවෙන පැත්ත බලන්න ජීවිතං උපරොජ්ජති. ජීවිත කියන්නේ ගෙවෙන එකක්. පිටිබන්ධමක් පත් වෙනවා කියන්නේ පිටිබන්ධව ගෙවෙනවා. පැන්සලක ලියනවා කියන්නේ පැන්සල ගෙවෙනවා. ඔක කබඩ් එක දාලා තිබ්බට ඉටිපන්දමට ඉටිපන්දම කියන්න බෑ. පැන්සල පැන්සල කියන්න බෑ. ලියන හැම වෙලාවෙම පැන්සල උල් කරන්නේ. ලිය උල් කරන පැන්සල හැම වෙලාවෙම ගෙවෙනවා. ඉතින් තේරෙන්නේ අපි ගැන පැන්සලෙන් වැඩ ගන්නවා කියන. වැඩ ගන්නවා කියලා කියන ජීවෙන එක තමයි තියෙන්නේ. කුණදී කුණදීච නොතුන් නදීව ඕද කන්ති කියන මේ තුන්සි ගියලි අපේ ඩිස්ටන්ට් යනකොට අපි වහුගෙන යනවා මලදොල කියන එක. දැස්ස වෙලාවට ගලනවා. දිගට රැස්සොත් දවසක් විතර ගන්න. පහලි වර්ති කරන වෙන්නේ එතකොට අපි කියන්නේ මල දොල කියලා. දොලේ ලකුණු ඔක්කොම තියෙනවා. රැස්ස වෙලාවට තුනයි ගිහිල්ල වෙලාව පල්ලිය තියෙන දොලට වැටෙනවා. ඒකෙන් ගිහිල්ලා කැලිගකට වැටෙනවා. කැලිගන් ගිහිල්ලා අහමුදට වැටෙනවා. ඒක ඔය නිසරණනේ යනකොට අපි පැනගෙන යන එක මල දොලක් වුණාට දාන්දාට යනකොට දිගට ගියොත් අපේ දොල හම් වෙනවා අපිට. අපි ඒක බැලමත් ඇදලා නාන් හදලා තියෙනවා. ඒක හැමදාම අතම තියෙනවා. විශේෂයෙන්ම පෙබරවාරි මාසයේ අගෝස්තු මාසයේ වතුටය කඩු වෙනවා අපි ඒක නිලා කපා ගන්නවා නැත්නම් ඒක සුද්ධ කර ගන්නවා නැත්නම් ඒක උතුම් තියෙනවා ඉතින් මේ දෙකෙන් බුදුදාස උපමාට පෙන්නන්නේ අර තුන්න දීව ඒ කියන්නේ ට්‍රයිබියුනල් කිය එහෙම නැත්නම් උපගංගාවල් කියලා හෙස් කියලා තියෙනවා ඊට පස්සේ මේ තුන්න දීව පටන් ගන්නවා තුන්න දීව කියලා ගොඩට සම්බන්ධ වෙනවා ගොඩ කියලා ගඟට සම්බන්ධ වෙනවා මේ විස්තර සංසාරේ වැඩි ඉතින් මේ සාපි දෙක තමයි අද අපේ ධර්ම සාකච්ඡාවේ මාතෘකා වෙන්නේ. ඒ අපි කොච්චරක් ඔය ජීවෙන තැන බලාගෙන කටයුතු කරනවාද නැත්නම් අලුත් නැකත් බලලා අලුත් කටයුතු මංගල සිද්ධ කරලා අලුත් ළමයි ඉපදෙදේව බලපලා බර්ත්ඩේ පාටින් තම තම අකාදමියට පුත ඇනිවර්සරි කියපියා මොනවද මේ කරන්නේ? ඒකකොට මේ යන ගමනේ ජීවෙන දේ කියලා අපි බලන්නේ ඒව නැත්නම් අපි පටන් ගන්න දේ දිහා බලන්න. ඉති විදිහට එක පාරට නිකන් ළඟ ටර්න් එකක් දාලා නැත්නම් ළඟ ඇරවුලාසියක් දාලා මට මතක් කරලා දෙන්න පුළුවන් නිදර්ශනයක් අපි 2023 බුදරශ්මි වැඩසටහනට අපිට ජනාධිපති මාධ්‍යංශයත් අගමැති කාර්යාලයත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවත් අපිට එකතු වුණා මේ බුද්ධ ශක්ති විසක් සතිය සතිය මුල් කරගෙන කරන්නේ. එතකොට ගංගාරාමේ මාවපත් කරා මේකට උපදෙස් ගන්නයි කියන්නේ. ඒ උපදෙස් ගන්න වෙලාවේදී අපි සතුටු වුණා මේ ලංකාවේ පදනමකට ලංකාවේ පොදු වැඩකට මේ සතිපාසලගේ පුංචි දෙයක ආදර්ශය ගත් එකට ඒකට මම ගංගාරාමට ස්තුතිවන්ත වෙනවා. ඒක ලොකු ගංගාරාමක වැරද්ද කියලා. ඇත්තටම වැඩ කිව්වේ සුදි ස්වාමීන් වහන්සේ. එතකොට අපි රැස්වීමක් කියලා කිව්වම මම මේක කරන්න බෑ. රාජ්‍ය අංශේම අසතිමත්. කිසිම කෙනෙකුට මේක කරන්න බැරි බැරි කියනවා බැරි නෑ මට 60ක් වෙන රාජ්‍යංශයෙන් ඒ 60 දෙනා දවස් තුනක් භාවනා කරලා මම ඒගොල්ලොත් එක යන්නම් බැන්නම් බෑ කොහෙද කරන්නේ ඊට මම කව කඩුවිල දෙන්න 60කට නම් ඉඳ දෙන්න බෑ 30කට හොටෙල් බුක් කරන්න තවත් කීකට එදාට ඇවිල්ලා යන්න කියන්නේ කියලා එකනොස් ඒකේලා මම සම්පූර්ණ වීඩියෝ ටික පෙන්නවා අපි කොච්චරක් මහන්සිලා තියනවාද ජීවිතේ හැම අංශයක්ම සත්‍යයෙන් කරන්නට කියලා දීලා තියෙනවා නිසා මේකෙන් මේ වැඩේට උද්දර්ශනයකට වෙනම වීඩියෝ හදන්න කියලා. ඒක ජනාධිපතිංශයේ වීඩියෝ එක නැවෙනකව එකම වීඩියෝ එකක් හදන්න කියලා. ඒක සොලියුෂන් හොඳ නැහැ. අපි අලුතෙන් ෂූට් කරන්න ඕන. මම කොහොම ෂූට් කරන්න ඔබ සතිය දන්නේ නැහැ. ඔබ කියලා මොකක් වෙන්නයි දන්නේ නැහැ. හොඳ ඒකට මම සතියක් වීඩියෝ බලලා ඥානි 15ක වීඩියෝ එකක් හදුවා. වීඩියෝ එක හදුවට පස්සේ අපි ගියේ රොයල් කොලෙජ් එකට ගියා, විශාකායකට ගියා, මුස්ලිම් කොලෙජ් එකට ගියා, ඉතින් ස්කෝල් වල දැන් සතිය පවත්වන්න හැටි කිව්වා. ඉතින් මන්නේ ගෙනියන්න හදන්නේ අවධානය කොලොජිගේ නාලක ස්වාමීන් වහන්සේ පන්ති දෙකක් ගෙනල්ලා මේ සක්මන් භාවනා කරන හැටි වීඩියෝ කරා. ඒ ස්වාමීන් වහන්සේ බොමණුවේ තාත්තේ උඩ ඉන්නවා. ළමයි මන්වේ ඉන්නවා. ඉන්න කතා කරලා ඒ ස්වාමීන් ඇවිදගමන් කියනවා මම ඒ ස්වාමීන් ගැන කියනවා තුන් සැරයක් විතර දවස් 10 භාවනා කරලා තුන නිසනවනේ ඇවිල්ලා කර්ම ස්වාමීන් නම දැන් ආනන්ද නායක කොයි කොයි දිගේ වැඩිමල්ම උත්සාහගම පිළිබඳ ඉන්න ස්වාමීන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේ ඇවිදලා පෙන්නවා මෙන්න මෙහෙමයි ඇවිදින්නේ පුතාලා. ඇටච් කරලා තිබුණා. දැන් බලන්න මම මේ වම කියනකොට දකුණ ඉස්සේ නැහැටි. දැන් දකුණ තියෙනකොට වම ඉස්සේ නැහැටි. මේ කියන එක නෙවෙයි. ඉස්සෙන කකුල දිහා බලන්නකෝ. දැන් අපි උගන්වන්නේ කකුල තියෙන එකනේ. අපි ගන්නේ විලම්බ කිව්වා. මේ වගේ පාන්නගෙන ගිහලා පොට්ටේට බර ගියා. ඇඟිලි වලට බර යනකොට ගන්නෙම නැතුව එහා කකුල ඇවිල්ලා විලම්බ තියෙනවා. දැන් අර විලම්බ තියෙනකොට එහා කකුල ඉස්සේ නැහැටි. පියවර පහක් විතර කරලා පෙන්නනවා පියවර ඔසවන හැටි බලන්නකෝ ඒක නිවන පය තියෙන එක ලංකාව පාල වලින් කරේ මොනවාද අපි මෙතෙක් කල් සක්මන් කරනවා කියලා කරලා තියෙන්නේ අපි කියන්න හදන්නේ සමහරුන්ට ඒකවත් තේන්නේ ඇවිදිනවද ඉඳගෙන ඉන්නවද හතියෙන් හතියෙන් ඇවිදිනවද ආගතියෙන් ඇවිදිනවද වමද දකුණද තේරෙන්නේ නැහැ නේ අපිට. ඒක අපි මේ බල්ලන්ට හැදම් වෙනවා වගේ දුවනගෙන කරන්නේ. උල්ටිට දුවනවා අඩේ යනවා අර වහන් ඉස්සල යන්න ඕනේ කන්තෝර වහන් ඉස්සල යන්න ඕනේ ඉතින් අර බල්ජිකෙන් කියපු අහනුමා වගේ වහලෙන් වහලෙන් පැන යන මිසක් ආ සබන පියව ගන්නතක නැහැ තිබ්බත් කාට හරි හිතනවා දැන් පොළොපෑගෙන එක දක්න්නේකේ බණක් තියෙනවා කියලා ධර්මයක් තියෙනවා කියලා එහෙම නැත්නම් නිවනක් තියෙනවා කියලා බුදුහමර වැඩ ඉන්නවා කියලා පොළොමයි කාන්තාවක කකුල තියෙන එක ඒකේ සමුදේ පැත්තනේ බලන්නේ ඒක කියන්නේ උගන්වන්නේ මේ පොළොවට ඇදෙන්නේ නැහැ. සම්පූර්ණ පය කියනවාද එන තමයි පය විසඳ ඉඳලා හිපීට රත රෝදයක් වගේ කරකිලා යනවා. අර ස්වාමීන් වහන්සේ අවධානය යොමු කරනවා මේ කකුල තියෙනකොට එයා සමානව අනික් කකුල උස්සන. ඒ කියන්නේ අපි කොයි වෙලාවෙත් ඇවිදින තනි කකුලයි. මේ සර්කස් එකක් තමයි. කිලෝ 65ක් මම ඇවිදිනකොට තනි කකුලක මේ ඇවිදින එක ඉතින් මේක අපි කොච්චර කාලයක් ඇයිද බලන්න භාවනා කරලා කොච්චර බනහන්න වෙයිද අපිට මේ කකුලක් තේනවා කියන්නේ කකුලක් ඔසවනවා කියන එක කියලා දැනගන්න. බලන් ගන්නවා කියන්නේ බර කෑල් වෙනවා කියන එක දැනගන්න. ඉතින් මේක පිළිබඳව ව්‍යාධාරිස් නෝ ડોක්ටර් කියන පොතේ මට මතක නැහැ අවශ්‍යකේ නම භාෂා 50ක ලියලා තියෙනවා. අන්තිම රචනයේ ලියලා තියෙනවා දැන් දොස්තරලා නැති තැනක ගන්දනාව වල ඉන්න හෙල්ත් වර්කර් කෙනෙකුට උගන්වන්නේ. ෆස්ට් එඩ් වලට එහා ගිය කෙනෙකුට බුදුම ලස්සන තොරතුරු දෙන්න කියනවා මරණයට එනවා නම් ඔක බාර ගැනීම බා ඉවරනේ මල හොන්තු ඊට පස්සේ අනුගුරුවන්ට ඕනෙත් නැහැ අරකට නැහැ මේකත් නැහැ මරණේ බාර ගන්න බෑනේ අපිට හරි කනගාටු වෙන අහන්නේ ටිකට හරි කියා ගන්න හරි ඒ කුටුවකින් පෙන්නන්නේ බුදුරණක අම්මා මැරෙනවා කොණ්ඩේ කඩා වැටිලා දරුවට කවුරක්වත් නැහැ දරුවා තමන්ගේ තොප්පියෙන් අම්මට පවන් ගන්න ගම දුර දිහා බලාගෙන ඉන්නවා අනේ දොස්තර මාත් එක්කත් එයිද කියලා. බාර ගන්න ලෑස්ති නැහැ. මරණේ බාරගත්තා නම් ওই මරණ හොන්ත ඔක්කොම ඉවරනේ. මේ වයසේ ගම්මන් ගියා මම බලාගෙන ඉන්න කොයි වෙලාවෙ මැරෙන්නේ. මැරෙන්නේ මාත් වයසේ ඉන්න මට තායියට ගන්නවන්න බෑ. මොකද මාත් බලන්නේ මගේ හිතේ කියලා අම්මේ කොහොම කරන් මැරෙන්නේ නැහැ. ඒ නිසා දැන් අපච්චි මැරුණ දවසේ මට තරන්තේ එහි නෑ. මොන විජයෙන්වත් නෑ බැස්මෙක්වත් එක්ක ඉඳදී මට කලන්ට ඇල්ල මුළු ළඟටම ඩාඩි දාලා දේරන්න බැරි වෙයි කියලා හිතුවා. ඊට පස්සේ තමයි මම පන්සල් වල කණ්ඩායම් ගිහලා මේ භාවනා කරන දේවල් වලට යොමු කළේ. ඒ මොකක් හරි ජීවිතේ මේ නැති කරගන්නේ හරි එහෙම නැත්නම් ඒකට යුනිවර්සිටි සෙකන්ඩ් ඉයර් එකේ මාධ්‍ය පිළිගන්න කැමති නැහැ. අම්මා නැත්නම් වෙලාවේ යන්නේ ඉස්සලා ඥාන දහම කිව්වා ඔය යන්නේ ඉස්ලාම ගෙදර ඉස්ලාම අමගේ මීයලා කියන්නේ කලබල වෙන්න එපා අනිවාර්යෙන් මිනිස්සුන්ට කියලා බණ කියන්නේ කියලා ඒකට උඹ ඇත්තට බලයන් කියලා ඒත් අන්න දිහා බලනකොට ඒක පාරට ඒක දකින්න අමාරුයි. යැයි. ඒකට මට හිතෙනවා තෝත් භාවනා කරන්න කෙනෙක්ද තෝත් පැවිද්දෙක්ද මේ බලනකොට බණ්ඩාරමණිගේ නවගුණ වලයක් කම දාගෙන මාල හතක් අඳලා. මිනි පෙට්ටිය ඉන්න පෙට්ටියෙන් එකයි. අපේ ගෙදර හදලා තියෙන්නේ ඔක්කොම ආදානාගාරේ. ලෝකපච්චි මරනවා, අම්මා මරනවා, අප්පච්චි මරනවා ඔක්කොම නතර කරන එකම තැන. කොච්චර අමාරුද කියලා හදාගන්න. ඒ තමයි ආදානාංග. ඉතින් එතෙන් ගියාට පස්සේ පේනවා බණ කියනකොට නම් ඉන්දියාම කරනවා දන්න දෙවිපන් කියලා බණ කියදයි. මගේ අමාරුචා. පාදියන්නේ. ඉතින් මේ වෙනස මේ තමයි ජීවිත පරිවර්තනය කියන්නේ. ඒ නිසා බුදුදහමේ සඳහන් කරලා තියෙනවා අච්ඡන්ති අහෝරක්තං දීඝරාත්‍රි කියලා යනවා. සක්මනස් කරනකොට එතන ආස්වාදයේ පටන් ගන්නකොට ප්‍රස්වාසයේ 100%ක්ම දෙවිලා. ප්‍රසවාසය පටන් ගන්නකොට ආශ්වාසය 100%ක්ම ගෙවිලා. ඉතින් මනුෂ්‍යයාගේ පරිණාමයේ ජෙනටිකලි මනුෂ්‍යයා මේ ජීවෙන දේ බලන්ද පුරුදු වෙච්ච නැතිකම චාස් ඩාවින්ට අහුවෙත් නැහැ. දැනට ඉන්න අධේවවාදීන්ට අහුවෙලත් නැහැ. ඒගොල්ලෝ එනේක අලුතෙන් ටර්න් එකක් කරගෙන මඟුල් නැකට බල බල යන්න හදනවා. පුදුජානසේ කියව බන බලන්න කවුරුත් දෙතරා සාක්ෂියක් තාම එනවා. ඒක ගෙවෙනවා බං. උකට ලැහැත් කියන්නේ කොහොමද? ඉවරයි ප්‍රශ්න. ඒක අපි හිතන්නේ නෝන්ජල්කම, නොදැනුවත්කම, විද්‍යාඥ ටිකමක්, උපකරණ නැතිකමක්, අපිට උදව් කරන කවුරුත් නැතිකමක්. ඉතින් අපි හරියට විශ්වෝප වෙනවා. අපි හරියට ඒලිනේටඩ් වින් වෙලා, කොන් වෙලා අසරණ වුණා වගේ දැනෙනවා. මේ මැර වෙලා. මේ සසර දනව්වේ අපි අසරණ වෙලා වගේ මට හිතෙන්නේ බුදුහාමුදුරු. බුදුහාමුදුරු බම්බු වහන්නේ. බුදුහාමරට ගිහිල්ලා කියලා දෙයයන් ආශිත වගේ ආච්චා කරන්න දෙයක් නැහැ නේ අපි අසත වෙලයි කියලා බුදුහාමර මේ කියලා කියනවා. අපිට තාම අමාරු. ඒත් අපිට බෞද්ධයෝ කියලා කියනවා. ඒ තමයි ලෝකෙට ලොකුම විහිළුව. අපිට තාම බෞද්ධයෝ කියලා කියනවා මට ජම්මිකාංගකෙත් ඔපි වගේ පෙරේත જાතියක් ලෝකෙම නැහැ මෙච්චර ලස්සන බණ කියලා තියෙදි සතිය කියන එක නැහැ. ඉවියම දකින්න කැමතිත් නැහැ. ඒක අවමංගල්‍යයක් කියලා ඉතාලන තොපිත් අනිත් වගේ මලකේ වල වල අඬනවා බර්ත්ඩේ පාටි දානවා ඇනිවර්සරිස් ගන්නවා මේ හාමුදුරුවෝ බර්ත්ඩේ පාටි දානවා එච්චර එච්චර අර සෙනුරත් මහත්තයා වෙන්නලා දීලා තියෙනවා කිංස් වර්ක් කියන පොතේ මෙන්න අසවලව හාමුදුරුවෝ බර්ත්ඩේ පාටි දාන හැටි. කොහේ එතකොට දිවා රාත්‍රී ගෙවෙනවා කියන කතාව. අපි ගුරු වෙන්න කාලේ 75 වෙනි අවුරුද්දට පන්දි ස්වාමීන් වහන්සේට ඔක්කොගේම කොලයක් ගන්න ඔක්කොම අකුරු වලින් ආයි ගෝල් කියලා මම ලිව්වා මේ එක එක නාලියල ඒ රටේ මුද්‍රයක් අල්ලලා ස්වාමීන් වහන්සේ මම කලමක් එක පූජා කරා. දක්ෂිණවානේ ස්වාමීන් වහන්සේ මේ පළවෙනි එක මේක අන්තිම එක වෙන්න ඕන. මේ කෝලම් කරන්න එන්න එපා මයිත් එක්ක. ඊට පස්සේ බෑ. මේ විහිළු. මම විහිළු. අපේ තියෙන මේ මංගල කාරණා නැකත් බැලි නිම සේරම විහිළු මොකද හැම එකක්ම කැටරෙන. එනිසාම කියව පොතක් කියුණා පොතක පිටකවරක තියුණ ඇපෙන්ඩික්ස් එකක් have an appointment with a disappointment කියලා. බලාපොරොත්තු සුන්වීම පිළිබඳ බලාපොරොත්තුවක් කියන කාදාක සුන් වෙන්නේ නැහැ. හැමදේම කෙලෙමු. එනකොට හැමදාම හරි කියම් බලනකොට හැමදාම කෙලෙන්නේ. ඒකට ලෑස්ති වුණා නම් මාරත් පරන්නවා. ඒකට බුදුරජාණන් කියන්නේ ශූන්‍යතාවයෙන් බලනවා කියලා. තුච්ඡතාවයෙන් බලනවා කියලා. දිට්ඨතාවයෙන් බලනවා කියලා. අනාත්මතාවයෙන් බලනවා කියලා. තරසෝ බැලෙන් බලනවා කියලා. මේ ලෝකෙට අපි හම්බෙන් ආව මේ අම්බලමට මේක වෙන අර නාටක යනවා. ඌ අල්ලන්නේ උඹට එන ගන්නේ. අම්මා ගන්නවා කියලා. උඹ ගියාත් නේ අම්මා ඔය අම්මයි කියලා දන්නවනේ. දැන් හොඳ මැරිලා ගියා. දැන් කොහෙ ඉන්නවද කියලා දන්නවද? මට මේ ඉන්න සතුලා ඉන්නවා කියනවා අම්මද දන්නේ නැහැ කියලා. මොකද සමහර සතු මට ලින්ගසු. මම නැහැ. ඒත් මම කල්පනා කරනවා මම දැන් මැරේ මේ මැරුණ අපිට අම්ම මැරෙන අනු මම සම්බදා වෙනවා දැන් නම් මේ බන්නේ බල්ලෙකුට බැල්ලෙකුට හිමි වෙන්න බෑනේ අනු ඉපදිලා අවුරුදු 30 ගණන් තියන්නේ නෑනේ ඉතින් කොමිය කාද මම හම් වෙන කෙනා මේ අම්මා කියලා පාසල් දරුවන් වෙනොත් මට බලාපොරොත්තු වෙන්න බෑ එහෙනම් අම මැරිලා ඉපදලා මැරිලා ඉපදලා ඉන්න ඕන ඉතින් එහෙම බලනකොට අපි මේ පයින් ගහනන්නේ බල්ලන්නේ කොල්ලන්ට දෙල්ලන්ට ඉතින් අම්මට දන්නේ නැහැ අපිට 77 නේ තියෙන්නේ. අපිට ඔය අපිට වැඩි හුරතල් නැහැ. බොහොම දුරස්ව තමයි ගත කරේ. ගොඩක් අවබෝධයක් තිබිලා තියෙනවා. සත්‍යයක් කියන එක නැතුණාට. ඉතින් මේක අපිට ලෝකයට කියලා දෙන්න පුළුවන්. අපිට මේ කෙලෙන කෙලවිල්ලක් මොනවා ගැලුණත් අපිට කෙලෙලා නැහැ කීයක් ත්‍යාගය අපේ ජීවිත කාලය තුළ අසු බලාපොරොත්තු සුන් වෙලා තියෙනවා. මොකක්වත් වෙලා නැහැ. ඊගාම මොහොතේ සතිමත් වෙන්න පුළුවන්. ඔය මොනම කරදරයකින්වත් සත්‍ය බලන්න බෑ. නිසා එකම ධර්මයෙන් මරණය පවා හරහා යන මේ ජීවිතේ නිවන් දැකේ නැත්තම් මරණය පරහරා යන එකම ධර්මයේ සත්‍ය කියලා 79 මට ධම්මික හඳුක කිව්වම විශ්වාස කරේ නැහැ. ඒ පින්කම් කරනවා සේර මරණයම හමාරයි. පවුකම් කරනවා තමයි. අම්මා නැරුවොත් තාත්තා නැරුවොත් බුදුන්ගේ ලේහෙලුවොත් පාතන්හන්සල නැරුවොත් සංඝ වේදේ ගැරුවොත් මේ ආත්මේ නිවන් දකින්න බෑ. ඊගාවත් නිවන් දකින්න පුළුවන්. උදන් මැරෙලා ඉපද යනවා. මුච්චර ඔය අනන්තරිය අකුසල කර්ම කියලා කරලන්න එපා මං කියන්නේ. මං ඒවට අනුගමනය කරනවා නේ. ඌ අල්ලගෙන නැමෙන්න දෙන්නේ නැහැ. කවුරු හරි ආපත්‍යක් කරලා ඉවරන මම කිව්වා මං කියන්නේ පොඩ්ඩක් කියලා බාහන කරලා බලපන් සතිමත් වෙන්න පුළුවන් නම් ඉවරයි. ඊට පස්සේ කරන්න තියෙන්නේ කරපන් ඔබට මොකුත් වෙලා නැහැ. ඔය අපිට කෙල වුණාට කෙල වෙන්නේ නැහැ. මම මේක අවුරුදු 20ක් විතර වගේ සජීවීව අස්තු කරනවා. අවුරුදු 20ක් විතර තියරටිකලි බැලුවා. වර්ධින්න තියෙන දේවල් වර්ධින. මොකක්ද වෙන්නේ? ඊගාදේ ආයෙත් සතුටුමත් වෙන දවසක් යනවා ඉතින් අර රෙසිඩෙන්ස් වලට. ආපෝතියක් කර හැලහැප්පිලා අලුත් ගැවිසනකට පැත්තට දෙන්න වෙලා යනවානේ. ඒක වුණත් temperat වෙනවා කියලා බලන්න මොකුත් වෙන්නේ නැහැ. අම්මෝ කියන දේවල් මේ ජනාධිපති මැතිවරණයටයි මැතිවරණයට මේ රට විනාශ වෙන්න හදන්නේ හෙටනම් අන්තිම අමාත්‍යන්තයේ මේක නම් තීරණාත්මකයි කියන්නේ. කොයි අපිට ඡන්දේ නැති නිසා අපි කොහොමද කොයි? අපි ළඟට එන්නේ නැහැ කවුරක්වත් ඡන්දේ ඉන්නලා. අපි ළඟ එනනම් කුසල ඡන්දේ තමයි දෙන්නේ. ආම ඡන්දේ නෙවෙයි. දෙන්නේ නැහැ. දැන් ඕගොල්ලන්ගේ මොකේ විජු තැම්බෙනවනේ. දැන් ඊගාව ඡන්දේ නම් වෙන සීරියස් ඈ. දැන් ඡන්ද ප්‍රතිඵල ආවම ඒක එක්කක් දෙන්න නැහැ. ඔය කට්ටිය ඉඳලා දිනවයි කියලා කිව්වද මොකෙක්වත් දෙන්නේ නැහැ. කොච්චර කෝටි ගාණක් සල්ලි දාන්න කොච්චර අරක්කු බෝතල් ගානක්ද කියලා බලන්න කොච්චර ක්ලබ් ගානක්ද කියලා බලන්න කොච්චර කැසිනෝද කියලා බලන්න මොකද්ද මේ නටන නාඩගම ඔබ නැත්තම් මේ ශරීර ජීවත් වෙන්නත් බෑ දැන් ඡන්දි යොන්නාට පස්සේ බලන්න එකමයි මේ අවුත් ගානෙම මොකක්වත් වෙනකක් කරලා ඉන්නෙත් නෑ මොකද වෙනවා නම් වෙන්නේ මගේ සතිය විතරයි වෙනවනම් වෙන්නේ ආනාපාන විතරයි. වෙනවනම් වෙන්නේ වම දකුණ විතරයි නෝ. පද්ධතිය ක්‍රමස්ස පද්ධතිය ඒක already decided. ඒක මේ DVD ෆිල්ම් එකක් එඩිට් කරන්න බෑ. බලන්න විතරයි පුළුවන්. අපි හිතන නෑනේ මේක අපිට එඩිට් කරලා හදන්න පුළුවන් කියලා කොයි බෑ. බෑ. ඒකම පැත්තේ ඉන්න ලාක්කල් ළඟ ඉඳලා පොඩ්ඩක් භාවනා කරලා බලපන්. කොහොමද ලෝකෙ කොයි පැත්තටද යනවා? අපිට සතිය වඩන්න පුළුවන් නම් අපිට මොකක්වත් වෙලා නෑ. ඒකේ තියෙනවද බලන්න ගැහන් පිළිමකම? ඒකේ තියෙනවද බලන්න නුගත් නුගත් නුගත්කම? ඒකේ තියෙනවද බලන්න පොහොසත් දුප්පත්කම? මොකක්වත් නැහැ. ආරම්භයේදී පොඩි බලපෑමක් තියෙනවා. අර හැකි සංඥාව ගන්න. ඒක කරගෙන කරගෙන යනකොට කොයි කෙනත් එකක්. ඒක නිසා අපි කොහොමද මම දානම බණට මට අමතක නොකර මේක මේ ධර්මයකට කියලා දෙන්නේ. අද අම්මලා තාත්තලා මොන තරම් පචයට උගන්වන්නේ බලන්න දරුවන්. දෙමාපියෝ ගුරුවරු ඊ ආපෙලාදී හොඳ ලස්සන ගුරුවරු දෙතුන් දෙනෙක් හිටියා. මම මේ දරුවන්ට කිව්වා මේ ගුරුවරු එක එකක් දන්න දෙයක් නෙවෙයි උගන්වන්නේ. ඒ ගුරු මාතාව මම පෙන්නලා මෙන්න මේ අම්මා අපි ක්ලබ් එක පිටන්න පොරොන්දු කරා කට්ටියත් අහන ගානේ ඔයා වගේ අම්මා කෙනෙක් තමයි මටත් ඉගෙනුනේ. මම නම කියලා කියන මාළි රණසිංහ මැඩම්. ගොඩක් ගුරුවරු හිටියා. අවිට සුවලජි බොට්නි කෙරුවේ මැඩම් ගිනස් පොතට ගියා සිංහභාවිකේ සුප්පදේ ඉඳගෙන. උතුම ආදරයක් තියෙනවා. අපි ඒ තරම්ම නොති. ඒ තරම්ම නොති. ඒකට අම්බ වගේ බලලා ඒකට පේනවා දැන් කියනවා සාංශ මම කවදාව සල්ලි පිටිපස්සේ ගියේ නෑ මට ඔබ වහන්සේගෙන් තමයි මේ බණ ටිකක් ඉගෙන ගන්න පුළුවන් මේ ඊට ඉස්සරත් අපි ධාර්මික තමයි දැන් අපි සත්‍ය වඩනවා කියන්නේ නිවන්මලා ඉන්නවා. ඒකට ගුරු වෙන්න ඕනේ නැහැ. සින්දුක කිව්ව හැබැයි. අපි ගුරුතුමා තාමත් ඇයි ඉස්කෝලේ ඇයි පඩිගන්න? නොකිය පඩි හම්බෙන්නේ නැහනේ. ඕනේ ගුරු බයියෙකුට මං කියනවා. ඔබි කුලියට කන්නේ જાතියක්. කවුද ලියලා දීපු පොතක ඔයගොල්ලෝ කියවලා බලන ගුරුවත් පොත. වචනයක් පිටින් කතා කරන්න බැර පොතේ තියෙන එකම කියන්නේ. ඒක හැදුවේ කවුද? දිව්‍යඥාන්සේ අදහන් කෙනෙක්. ඊඩන් කරිකියුලමක් තියෙන්නේ. කුමන්ත්‍රණයක් තියෙන්නේ. ඕකේ යට තියෙන්නේ මොකද්ද? බයලජ්‍ය දෙක නැති කරන එක විතරයි. උගත්කම වැඩෙන්න වැඩෙන්න බයලජ්‍ය දෙක නැති වෙනවා. ඒක සමීකරණයක්. මම අත්යේදී පන්සලේ ඉන්නකොට උසස් පෙළ කරනකොට විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා ඉන්නකොට පශ්චාත්වාදී කරනකොට ඒ ලෙක්චරර්ස්ලා ඒ ප්‍රොෆෙසර්ස්ලා බලනකොට එහෙම තුප්පහී જાතියක් මම දැකලා නැහැ කොහොමද එහෙම තුප්පහේ જાතියක් මම දැකන්නේ කොහොමවත්. කරන්න කරන්න මට තරහක් ආවා. මුන්දු මේ විශාල විචී කියලා හදාගෙන මෙච්චර හැකරටි දාගෙන උගන්වන්නේ එක බයියේ. තමන් කරන දේ කරලා නැහැ, කියන දේ කරලා නැහැ. බුදුහාමුදුරු බණ්ඩේ යථාවාදී සතහකාරී. යථාකාරී තත්තාවාදී. ඉතිමාංශ පොඩි දරුවන් දැන් උඹලාද පොඩි ඇවිදලා බැලුවනේ. අපිට තේරෙන්නේ නැහැ කවුරුල පොළේ වදිනවා. හුස්ම ගන්නනේ ඒක කාටවත් කියන දෙයක් නෑ. කොහොස්පනා අපිට පේනවනේ. අන්තිම විනාඩි විශ්වංක උඹලට උපදෙස් දෙන්නේ නෑ. උඹලට ඕන විදිහට සක්මන් කරපළා. ඇවිල්ලා මයිත් එක්ක ඔක්කොම විනාඩි 10ක් කිමු කියලා. මට පුදුම ආශාවක් ඇති වුණා. කොල්ලෙකුට පිටියක් හම්බුනොත් උගේ ඕපනාවෙන් ගිහලා සක්මන් කරන්න හිතුනොත් ආයි බුදු වෙන දෙයක් නෑ නේ ආයි. මට විවේක වෙලා මාත් ටිකක් ගෑන්න සක්මන් කරනවා. මට ඉච්ඡා නම් පැත්තට ගිහලා වාඩි වෙනවා. ඒ උිටේදී මොනවද අපේ රට දියුණු කරන්නේ කියලා. ඌ එකක්වත් දුරුරු කියලා කියනවානේ. හැබැයි ඊයේ ආගේ ගුරුමාතාව පුදුම ආශාවකින් ගෙනල්ල ළමයි ගෙන්නලා කරලා කරගෙන හිටියා එහෙම කට්ටියක් තියෙනවා. එහෙම නැති කට්ටියක් තියෙනවා. ඉතින් ඒක නිසා අපි තේරුම් අරගන්න ඕනේ තමන් කරන දේ කියන කියන දේ කරන ත්‍ත්වයට එන්න බැරි නෑ. අපි කරන්න ගන්නේ දිලිසෙන කච්ච පිටිපස්සේ යන්නේ. ලොකු ලොකු ෆෝමිලාස්කක් පාඩම් කරන එක. එහෙම නැත්නම් මේ පොස් වැඩ කරගෙන ඉන්න එක. අපරාධේ ළමා ජීවිතය අවුරුදු 5 ඉඳලා 25 වෙනකම් සුන්දරම වයස මේ අධ්‍යාපනික ඉලක්කුණු වර්ගයට ඇතුළත්. ඊට පස්සේ නිෂ්පාදනය කරන රටට වෛර කරන, Tamanට වෛර කරන, දෙමාපියන්ට වෛර කරන, ගුරුවරුන්ට වෛර කරන ගන්නවා. උන් එදා ඉඳලා ආන්දෝලන පෙළපාලිය. ඉඳාසක්ගේ වෙන්න අපිට රස්සාව ගත්තලා තියෙනවා. අයිතිවාසිකම් හොඳ අහකම්. මේ රස්සාව දෙන මිනිස්සුયો ගන්නේ ආදයන් ප්‍රති ජීවන මිනිස්සු ගැන හැඟීමක්ම නැහැ. ඔක්කොම ඉස්ස උත්සාහ කරන රස්සාවක් කරන්නේ. රස්සා කරන ඔක්කොම කාටද පහිනවා. මේකට විප්ලවය කියනවා මමගේ වේද්ද විප්ලවය. මේ කරන විකාරය දාගෙන පොල් කටුපාලේ බල කියවක මේ කවුදෝ කියන නැටිල්ලකට නටන්නේ. ඇයි මේ බුදුහාමර මේ කියලා කියන දේ අපිට බලන්න බැරි. රජමැදුරෙන් නික්මිලා සම්මිසුරම්බේ සුබ කියන මාළිගාව අතහැරලා ඇත්තේ දෙයක් ඇලේක. සිවුරේ ලාගෙන නිදාගෙන ඉන්නකොට බමුණෙක් ඇවිල්ලා අහනවා මහාන සුවසේ නිදාගත්තද කියලා. සුවසේ නිදාගන්න කියන එකතෝ මාත් කෙනෙක් තමයි කියන්නේ. අන්දරේ කියනවා විද්ධිකලේ රන් පොතලේ දීපු මට කොට්ට මෙට්ට ඇඳ ඇතිලි තිබුණේ මට නියදෙන්නට වීය පළුව ඉර ගස් යට මට වගේ දුන්නු බගෙන් පටින්න මැරුණේ මෙහෙම අතපය දිග ඇරගෙන කොහෙද මාතම අපිට ඒ ගණිත හඳුන ආරණ්‍ය. ඉතින් කොට්ටලකේ ඇඳයි තියෙනවා මරණය මරණයම තමයි. ඉතින් අපි කොච්චර බන්නද වන්න අපි මරණද වශයෙන් අපි කච්චියට හදින විදිහ හොඳ පෙට්ටියක් ගේන්නේ. හොඳ හොඳ ආමංගල්ටි අධ්‍යක්ෂකෙක් එක්ක කරන්නේ. ඒක හොඳ කෙනෙක් කියලා පජට් ටිකක් කියවන්නේ. මැරණ එකයි නා වෙනවා. අපෝ මෙච්චරකට දරගන්න බව දන්නවනම් මැරෙන්නේ නැහැ කියලා හිතනවලු උට. ඒකට වෙලා තියෙන්නේ දැන් කාලේ අඳන්නේ ඉංග්‍රීසියෙන්නේ. මැරිති නාගයට තේරෙන්නේ නැහැ. නාගයට ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ. දරුවෝ අඳන්නේ ඉංග්‍රීසියෙන්. ඉතින් ඒකකට උඩ ඇගේ අක්ෂෙට්ලු ඉච්ඡර මට අසලිකව ගන්නවා මැරෙන්නේ නැති ඉන්න තිබ්බයි. ඉන්නකම් අම්බ දෙවියෝට හොරියෙච්ච බල්ලෙකුට තරම් හලකන්නේ. මැරෙනකොට පස්සේ මිනිහෙක් කරන කන. ඕන්න කරනවා. ඒක වාගේ කිව්වහම දැන් මේ වගේ දැනක ඉන්න මම මේක මම මේක නිසි බලදාගන්න. උඹලා තේරුම් ගන්න. හරි. මට කියන්න පුළුවන්. මම කියනවා. ගොඩනැගෙන තරහ වෙලා තියෙනවා. ඇයි මේ දෙමාපියෝ දරුවෝ ඉන්දැච්චි මාපියන්ට බයින්. ඇයි මේ ගෝලෙ ඉන්දැච්චි ගුරුතුමෝට බයින්. ඇයි මේ රට්ටු ඉන්දැච්චි රට රජුකන්ට බයින්. ඉතින් මට ප්‍රශ්නයක් නැහැ මම ඔකගෙම නිදහස් වෙන මට ඕගොල්ලෝ ආවත් එකයි මට නැතත් එකයි. මම කියලා දෙය කියනවා. ඉස්සර මට පැකිලීමක් තිබුණා. ඥානන්ද සාන්ති බෙන්නේ කාලේ බැන්න මට. ඕක කියන්නේ එපයි කියලා. ආ ඥානන්ද සාන හිතුවා දැන් ආයෙත් මට ගුරුවරයෙක් නැතිනම් මාත් බෝගේ කවි කියනවා. බෝගේම සින්දු කියනවා. මට ඒ තුන් දෙකම කියනවා කියලා. දැන් අපි මොකවඩන් දාලා තියෙන්නේ? ඇත්ත කතා කරන්නේ නැහැ. මොකද මිනිස්සු ආරම්භණක් කියන්නේ. දැන් අපි අද දවසේ කතා කරමු. මම මේ ආපු අයට කියන්නේ. අපි අපේ සුන්දර ජීවිතේ පියාසලා ඉගෙනලා කටුසල්ල ඉමු. අරයාගේ මෙයාගේ සමීකරණ ඕනේ. සමීකරණ ඕන නම් දෙන්න. ඇති වෙන්න තියෙනවා. නමුත් මතක තියාගන්න දවසේ කියන්නේ අද ගෙවෙන්නේ වස් කාලේ. මාස 3ක් වස් සුපිකාට ගෙවෙනවා. ඉතින් ඒකට වෙන්නේ මොකද මට තව වහක් වැඩි වෙනවා. කියන්නේ මරණයට තව අවුරුද්දකින් ලඟ වුණා. මට දෙන්න වැඳුම් සත්කාර සම්මාන වැඩි. ඇයිද? අවුරුදු 90 ඉඳලා ගණන් කරන්න වස් 35ක්. ඒව ආන්දරු දැන් හොයන්න අමාරුයි. ඉතින් ඔන්න සෑහෙන පොරක්. සෑහෙන පොරක්. මම බලන්නේ මේ ස්කෝල් ළඟ ඉඳන් පල්ලෙහාට බහැලා ඒ ළමයි එක එකට ඉඳලා එවිදින්න මම ආශ්‍රය කරන කාලේ චිවුරු අද්දහේ චිවුරු දෙක චිවුරු ධාන වැඳගෙන අනේ ස්වාමීන් වහන්සේ සබ්බ දුක්ඛ නිස්සාරණ කියලා පැවිදෙන්න ඉල්ලපු වෙලාවේ තිබිච්ච ඒ ඒ සරල ගතිය එතෙන් ගියා නම් අපි ආයෙ තිරහන් වෙනවනේ. ඉවිච්ච දේ ගිවුණා. ඒ කියන්නේ මේ වයසට ගියා මට බෑ කියන එකක් නැහැ. හැම ශිල්පෙම ඉගෙන ගන්නවා. හැම විභාගාවෙම ඉගෙන ගන්නවා. හැම දක්ෂතාවෙම ඉගෙන ගන්නවා. ඒක දැන් නිකන් උන හංගගෙන ජීවත් වෙනවා. සියලු ගුණ වඩලා ගුණ සංගවාගෙන ජීවත් වෙනවා තමයි බුදුරජාණන් ශ්‍රීනේ කතා කරන්නේ. ඉතින් මම කලින් කිව්වා වගේ එවැනි පිරිසක වර්ධනයක් මට මේ වෙලාවට වෙන්නේ. බොහොම පොඩි ප්‍රතිශතයක්. ධනවත ඒගොල්ලන්ගේ ඇත්තටම ආශාව තිබිලා තියෙන එහෙම සරල ජීවිතයකට තමයි. නමුත් මේ අම්මලා අnder ඇඳිල්ල තාත්තලා අnder ඇඳිල්ල මේ කියන්නේ පරිදි හිතත් කියන්නේ අම්මලාගේ ජීවිතේ විපාක කියලානේ. පොඩිවලෙක් මේ ගුවන්විදුලි සාකච්ඡාවට ආපු වෙලාවක ඒ ගුවන්විදුලි නාලිකාව කරන එක නේද පුතා මේ ඊයේ ප්‍රතිඵල ආගනේද කියලා වුණා. ඒක නිකන් සාකච්ඡාවක්. ඒක ගලෝ කියලා. ඔයා පාස් කරන්නේ. මම තේල් අපේ අම්මට හොඳ වැඩි කිව්වා. මම තේල් අපේ අම්මට හොඳ වැඩි. මෙලට ආවට පස්සේ අම්මලා ඔක්කොම පාට බැල කිව්වා ගියව් ගියව් විභාගයේ ගියව් ගියව් ගියව් විභාගයේ ගියව් පොඩි උන්ට කිව්වල් පොඩි වැඩවල අනේ හිසත් විභාගේ නැත්නම් අම්මගේ අප්පගේ ගැඟට ඒත්තල බුදිය ගන්න පුළුවන් අප්පා මෝල් දෙල්ලම් කරන්න පුළුවන් අප්පා පොඩි උන් කතාව එකක් මේ අම්මලා ඉතින් අම්මලාගේ ඇත්ත තාත්තලාට මෙච්චරුණ නැහැ තාත්තලාට ඉච්චරුණ නැහැ අම්මලා තමයි මේක තියෙන්නේ ඒ සාද බැනුම් අහන හරියක් දරුවන් බැද්දරුවන් මේ දරුවගේ බැනුමනේ අම්මලා විතරයි. දැන් නැත්තම් අහගන්න. අත්තෙන් තාත්තට බයින්නේ නැහැ පොඩි. අපි මිනිස්සු කාලේ අප්පච්චි තමයි දැන්. අප්පච්චින් බය. ඒකාධිපතියනේ. දැන් අම්මට බය නිසා දලයනවා තමයි කියන ලෝක විද්‍ය නතර කරන්න ඕන නම් අම්මා ගෙදර කුස්සිය යුද්ධ නතර කරපන්. අම්මා ගෙදර ප්‍රශ්න ඇතුළු විසඳනවා නම් ලෝක විද්‍යක් නැහැ. මේ ඉල්ලගෙන කාපු කෑමක් තියෙන. හැබැයි දෙකේකම ළමයට අසාධාරණ. ආශිච්චි ළමයි තීජන සාධාරණ. පිළිසිරි විශ්වවිද්‍යාලය ඉංජිනේරු ෆැකල්ටි කීව හතර දෙනෙක් සීලිනසල්. අනිත් ෆැකල්ටිස් ඔක්කොගෙම හතර දෙනෙක් අට දෙනෙක් සීලිනසල්. ෆයිනල් ඉයර් එකේ මේකත් ඉංජිනේරුවෙක්. සීලිනසල් ගත්තම හොඳයි. ඒක වෙලා නැහැ. වෙනසයි. අපේ හරක වෙලාවට ඒක වෙලා නැහැ. ඉතින් මොකද ඒ? දැන් මේ රජීවකවා කියනවා මේ සංතිනෝලෝ තමයි ඉදිරිවල වන්නේ කරන්නේ. රේල්වේ ডিপার্টমেন্ট එක කරන්නේ ඉරිගේෂන් කරන්නේ බල ශක්ති කරන්නේ උන් ගහන ගැහිලා උන්ගේ තියෙන මාෆියාව රජේකට තොලන්නේ මේකේ පසු ගලණයක් වෙන්නද කියලා මම හිතනවා මේ පණිවිඩ දෙවි කියලා ළමයින්ට තේරෙනවා අපේ ගිය මිනිස්සු මොනවද කරන්නේ. ඔක ඊගාට එන්න ඕන වෛද්‍ය විද්‍යාවට. ඊගාට එන්න ඕන නීති විද්‍යාවට. ඊගාට එන්න ඕන ජනමාධ්‍යයට. මේ භයානක detrimental trends ඉන්වත්නි අපි ළමයි පාවදාව පාවදී ඒ මොකද අපි කාලය කියන්නේ බව දන්නේ නැහැ අපි දැන් අපි ගේන් අපිට මේ සුද්ධගේ ක්‍රමයට රට පාණ්ඩේ කරන සුද්ධයි ක්‍රමයට පැරිකෝට් ඇඳගෙන ඉංග්‍රීසියෙන් කතා කරගෙන ඉන්න පුළුවන් කියලා. ඒක බැරිකමක් නෙමෙයි තියෙන්නේ. නමුත් අපි මේ වැලයි දාගබයි. ගමයි පන්සලයි. පිටින්ද යන්න පුළුවන්ද? බැරිත් නෑ. අපි පස්සට යනවා. අපි කරලා තියෙනවා. පාසලක් පාසලක් පාසල සති ක්ලබ් එකක් පිටවල ඒ ළමයින්ට බාර දෙන්න බලාපොරොත්තු වෙන පාසල සංවර්ධනය. ඒ ළමයින්ට බලාපොරොත්තු වෙන දීල ගමත් එක්ක සති ගම්මානයක් පිටවල ගමේ කටයුතු කරා. මේ බලාපොරොත්තු වෙන ළමයි තානාගතිවරේ කරා. ඔක්කොමලා නෙවෙයි. පෙරේද ආපු කණ්ඩායමට අපි මීඩියා කරන විදියට දුන්නා. මොකද පෙරේද ඇවිල්ලා ඉති අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මීඩියාවේ කොහොමද කැමරාවක් මෙහෙවන්නේ කොහොමද එඩිට් කරන්නේ කොහොමද මේ අපි මේ කරන වැඩේ. ඕගොල්ලෝ වීඩියෝ කරන්නේ එඩිට් කරා. ඊයේත් අපි කැමරාවක් දීලා කිව්වා උඹලම කතා කරපළ උඹලම වීඩියෝ කරපළා. ඒක මේ ළමයි කියන අපිට හරි සන්තෝෂයි කියලා මේ අපේම වැඩක්. පිටිකෝව ඉස්සර මේ විශාල ඇත්ත තමයි. වටිනා ගණන් තමයි. ආ මේ වැඩි කරපුවම අපිම අපේ ජීවිතේට CCTV කැමරාවක් හයි කරගත්තා වගේ. අපි හිතන්නේ මේ බල්බ් එක වෙනුවට මෙතෙන් තියෙන CCTV කැමරාවක් කියලා. එහෙනම් අපි මේ කරපු රංගනය තව විනාඩි 5කින් ඇක්ෂන් රීප්ලේ දාලා ස්ලෝ මෝෂන් දාලා බලන්න පුළුවන්. සතිය කියන්නේ ඔන්න ඔකට තමයි. තමන්ගේම වීඩියෝ එක තමන්ම බලනවා. ඒක කොච්චරක් මිනිස්සු පිළිගන්නවද කියනවා නම් ටිකට් වල තර්ඩ් අම්පයර් කෙනෙක් විදිහට අද තියෙන CCTV කැමරාවක්. මොකද අම්පයර්ස්ලා දෙන්නම බයස්නේ හියුමන් එරර් එක තියෙනවානේ. තමන්ගේ පැත්තට අදිනවනේ. CCTV කැමරාවක තියෙන එක. ඒ නිසා සතිය තමන්ටවත් අදාහ ගන්න බෑ. මොකද ඒක නිරීක්ෂණයක් විතරයි දෙන්නේ නිගමනයක් දෙන්නේ නැහැ. මේ නිරීක්ෂණය බුදුහාමරගේ නිරීක්ෂණය ප්‍රධාන. මාරේ වගේ ගාක් උඹට කල්චින බය වෙන්න එපා. ඔයස්තිම කාලේ අපිටම කාලේ ඒ හිතපන් කියන ඒ කතාව බෑ. කාපු දේ තමයි බොක්ක කියන්නේ ඒකෙන් තමයි තෝ මැරෙන්නේ. නොකාපු ගෙදී දෙනුට එහෙම ලඩක් ඇවිල්ලා නැහැ. ඉතින් ඒක නිසා ඒක දිහා බලන්නේ ඒක රෙවොලූෂනරි මේක සම්පූර්ණ අලුත් එකක්. ඉතින් මේක මට කොහොම උඩුවට දැම්මද කියලා මන් දන්නේ නැහැ. මම ස්තුතිවන්ත වෙනවා ධම්මික ස්වාමීන් වහන්සේට ඒ දවස්වල මම අමු සෙකන්ඩ් ඉයර් එකේ යුනිවර්සිටි ඉන්නවා කියලා කියන අපිට එන ප්‍රොස්පෙක්ට්ස් තිබුණා ඒ කාලේ. ඒකම තියෙද්දි මට කිව්වා බඳින්න එපා. ප්‍රසාර කරන්න එපා. පැකේවන්න බව කියන්න එපා. ඒසක් ගැන මම ඔබට එහෙම කිව්වෙත් නැහැ. මම අද ප්‍රසිද්ධිය කියනවා අද ඉන්න කිසිම භාවනා කරන කෙනෙකුට භාවනා කරන බව මුඛ්‍යයි ඉන්න බෑ. ඒක කියාගන්න ගිහිල්ලා කාගෙන කන කෑමන මට හොඳ හැටි පේනවා. ඒකම ඉගෙන ගන්න ප්‍රදේශ රස්සාව නොකර ඉන්න බෑ. ආම්දුරු ඉස්ලාම් රස්සාව කරන පටන් ගත්තේ ලංකාව. අද ජීවර දෙපාර්තමේන්තුවේ රස්සාව කරනවා. ඉතින් මේ මහාඳුරන්ට කොහෙද මං මේ උගන්වීමේ හැකියාවක් තියෙන්නේ? මේ ආමරුදෙන් රජපාක්ෂ කරන්නේ නැහැ කියලා මං හිතන හැම තිස්සම කතා කරන්නේ. ඊහාම කොහොමද කාටවත් අත්යෙන් දක්න අනුශාසනා කරන්නේ. දැන් බුරුමෙත් කියනවා සල්ලි. ආම්සු කියන්නේ රජේ කුලී කාර්යයක් කරලා. අනේ ලොකු ආනු දෙතුනේ උඩ කිව්වා. දැන් මෙහෙම කියන්නේ බා පස්සේ වෙලා ගෙමිට කතා කරමු කියලා. බෑ කියන්නේ බෑනේ. කුලී කරනවා. එහෙනම් බඳින්න තීටපන් කියන එක. අමර පොල්ලන්නේ එහෙම කොහොම කෙරුවත් දෙල්ලෙකුට දෙන්නෙම නෑනේ. අර වීදුරු බඩුව ආපහු විවරණ තියෙන බඩුව වගේ ඕම ආයි පොතක් හරි කියලා විකුණන්නේ කැඩුනට පස්සේ බාර ගන්නෑ. මේ කැඩෙනකන් තමයි අම්මලා තාත්තලා බලන්නේ. ඉතින් මෙව අනිකම් මම කියන්නේ නොදන්න දේවල් නෙමෙයි මේක සමාජගත ධර්මනේ. ඉතින් අපිට එහෙම කියෙද්දි යම් ප්‍රදේශයක් යම් ප්‍රමාණයක් එහෙම උත්සාහ කරන පිටසක් තියෙනවා. ඒ උත්සාහය තන්නේ කර පුද්ගලික කරණයක් වෙලා තියෙනවා. කිසි පොදුවේ කියලා කරන්න බෑ. අද අපි මේ කතා කරන්නේ පොදුවේ. ඒ සංවාහන කරන්නේ පොදුවේ. සක්ම කරන්නේ පොදුවේ. මේ දෙයට කියන සමාධිච්චය කියලා. මේ සමාධිච්චය නැතු කොච්චර භාවනා කරත් අපි මේ සමාජේ නලවන්න පිනවන්න දඟනවා මිසක් අපේ අරගෙනම මෝඩ ක්‍රමවලට හරි වැරදි බලන්න හදනවා මිසක් ඇත්තටම අර ඉති වර්ධනය විසුද්ධියක් එහෙම නැත්නම් අප්ලිට්මන්ට් එකක් වෙන්නේ නැහැ. මොකද මේක උපත්තියම හම්බෙච්ච එකක්. අන්තිම හම්බෙච්ච එකක් නෙමෙයි. අපිට ඕන කරලා තියෙන එකට ප්‍රස්තාවන බලන්න. ඊටපාර දැන් ගාස්තදෙන අගාධවන සාකච්ඡාවේදී ඒක ගැන කතා කරනකොට ඥානানন্দ සාරජ මතක් කරා ආනන්ද ස්වාමීන් වහන්සේ දෙවෙනි සංගායනාවට යනකොට සෝහන් වෙලා විතර හිටියේ. මාතාජි මාරතනාංශයට සිද්ධ වුණා 500ක් සංගායනාවට පිටසට එකතු කරන්න. ඉතින් මේ මේ ශාංශ නැතුවත් බෑ. මේ ධර්ම බාණ්ඩ ගන්න. ඒ ශාංශ සෝහන් වෙලත් නැහැ. ඉතින් 499ක් තේරුවා. මොකද ආනන්ද හඳුරන්න කිව්වා හෙට උදේ එන්න ඉස්සෙල්ලා. උගලන් දාංගයට දලසෝද රහත්ය. දුම නැතිව බෑ. ආනන්ද හඳුරන පුදුම විදියට මහන්සි වෙලා පැතිස්සේ සක්මන් කරනවා වාඩිනවා. සක්මන් කරනවා වාඩිනවා. ඒකට අර මංජායක ඇවිස්සුවා වගේ එන්න එන්න ඇවිස්සෙයි. අපි වෙහසයි. අපි මහන්සි. දැනගත්ත කොහොමඩක්වත් සංගායනාවට යන්න වෙන්නේ නැහැ. මේක අතහැරලා ගන්න. අර සීළු ප්‍රයත්න අතහැරලා රැකෙන්නේ රැකෙන්න මම වෙන්නේ මේ මම කියලා ඇදී වාඩි වෙලා ඔළුව පල්ලයට පාත් කරනකොට මං කකුල් දෙක පොළවෙන් කිස්සුවා. අර ඉරියව් හතරෙන් තොරව රහත්ව. ඇයි? දැන් රහත්ත්වයට වැඩක් නැහැ කියලා හිතුව විතරයි. ප්‍රයත්න අතාරින්න ඕන කියලා හිතුව විතරයි. විශේෂම ස්වාමීන් වහන්සේ නමකට බැරි වෙච්ච විදිහට හතර ඉරියව්වෙන් තොරව රහත්ව. ඒකල්ල පොළොව පලාගෙන ගිහිල්ලා ආශ්‍රේ වාඩි වුණා මහකාශ්‍යප මහරතන් වහන්සේත් එක්ක මහකාශ්‍යප මහරතන් තමයි පුච්චක මේ සංසම දේශක පළවෙනි සංඝයා නම් කියා. අපි නිවන් දකින්න හිතන තාක්කල් නිවන ලැබෙන්නේ නැත. ඒක සබ්බධර්ම මූලපරියාය සූත්‍රයේ කාරණා 24ක් කියලා තියෙනවා. නිවන බරක්. නිවන තුළුට ගහපු ඇණියක්. නිවන සමීකරණයක්. ඕක කොහේන තාක්කල් හම්බ වෙන්නේ නැහැ. ඒකයි කියන්නේ ඒක හම්බෙන්නේ නැහැ කියන බලාපොරොත්තු සුන් කරගත්ත දවසේ බලාපොරොත්තු ඉස්තේ. හැබැයි ඒකකොට භාවනා කරලා තියෙනවනේ වරින් තතුලා තියෙනවනේ මහන්සිලා තියෙනවනේ. දාන්න දාන්නට ඔක්කොම දාලා තියෙනවනේ. මට අර කරගන්න බැරි නැහැ කියලා කිව්වොත් හරියන්නේ නැහැ. ඔක්කොම කරලා තියෙනවා කුජීතයි. කුජීතයි. බාරගත්තට පස්සේ බලනකොට සෝවන්නේ නැහැ. ජෙන් බුද්ධාමයේ මාස්ටර් කෙනෙක් හිටියා දැක්කලු. අපි ගෝලයක් කැලේකට ගිහිල්ලා ඉන්න පාටි කරන කිසි කෙනෙක් අසුර කරන්නේ නැතුව ගල් තලාවටලා භාවනා කරලා ගල්ලනේ බුදියාගෙන වැඩ කරනවා. ඉතින් මම දන්නවා මේ මාසය ඇත්තටම හිත කැපෙලා වැඩ කරනවා කියන්නේ. ඊටසක් පොරේයෙන් ගිහිලා බලනකොට මෙයා පින්න පාටි ගිහිල්ලා. බලනකොට ඔක්කොම ලස්සන සුද්ධ කරලා ඉතින් කතා කරපියත් එක්ක ගහකොළන් එක්ක ලස්සන මාංශ ජීවත් වෙනවා. එදිට මේ ගුරුනාථ කරලා තියෙන දේ මෙයා දැන් පින්න පාටි කරලා ඉඳ ගන්න ගල් තලාව තියෙනවනේ. ගල් තලාව ඉවර බුද්ධා කියලා. අරගෙන පින්න පාටි කරගෙන ආවා. අවින්දි වෙලා පුරුදු තැන මේ වාඩි වෙලා මේ කඳ වාඩි වැටෙන වෙලාවට ඒතොන් දැකලු බුද්ධ. දැසේ ඊළ දින බුද්ධ කිය. යකුරුණ වාඩි වෙන්න හොඳ නැහැ. අපි බුදුහාමුදුරනේ. ඒකකොට වාඩි වෙනකොට බුදු වුණා. උන්වහන්සේ දන්නවා මෙයාට මෙයා ප්‍රමාණ කරගන්න බැරුව ඉන්නේ. මෙයා මෙච්චර උතුම් කෙනෙක්. ඒ අකුරු තුන ලියලා ඉංග්‍රීසි නම් කියන අකුරු තුනයි කියන්නේ. චීන භාෂාවෙන් ඉන්දුනේ ජපන් භාෂාවෙන් නම් දන්නේ නැහැ. ඒක වාඩි වෙනකොට මම දකින්නකොට මේ බුද්ධ කියලා දකින්නකොට අම වැඩි. දැන් කඳ වැටෙන වෙලාව. නැහැට ලොකු කියනවා මේ අකුරට වාඩි වෙන්න හොඳ බුදුහාමුදුරනේ වාඩි වෙන්නේ. ඒක හොඳ නැහැ. ඒත් වාඩි වුණේ පුදු වෙලා කියලා කියනවා. ඒකේ කවදාද බලාපොරොත්තු වත්තාරි. අහෝරත්තා. ඉවිල යනවා මේක. අකුර තියෙනකොට අනික කකුල ඉස්සරහ. හුස්ම ගන්නකොට හුස්ම හෙලන එක නතර වෙලා යනවා. අපිට එක දෙකක් කොහොම කරනවද බඩේක කොහොම නැති වෙනවා. මම මේ ළඟදී කියනකොට මට hina යන කතාවක් තුනක් දැසිකිලි වarnන ප්‍රති කක්කයම වල කියන්නේ නැහැ. සුණන වෙලාවේ කක්කයන්නේ නැහැ. දෙක වෙනන්න බෑ. මේ මාර්ග දෙක එකට තියෙයි. සුයනවා නම් චිත්තෝපාදක කක්ක නැහැ. කක්ක යනවා නම් සුණ නැහැ. උස්ම ගන්නවනම් බත් ගන්න බෑ. පත් කරනවා නම් හුස්ම ගන්න බෑ. මොකද දෙක තියෙන්නේ ගලනාලය ශ්වාසනාලයයි එක ළඟ. ඉතින් එකක් කරනකොට එකක් වැහෙනවා කියන්නේ. ඒක වැහුම් නැති වුණොත් තමයි පිට ඌරයන්මයි කියන්නේ. අපි කනකොට පිටට ගහන්නේ. මේ එකක් කරනකොට අනිතව විනාශ වෙනවා කියන එක දකින්න කැමති නෑ. හැබැයි දැකින්න කැමති නිසා ඒක තමයි සත්‍යය. ඒක තමයි ඇත්ත. ඉතින් මට එන ඊමේල් වල මට එන කමඨාන් වාර්තාව මම බලන්නේම මේ සත්‍ය පිළිගන්න කැමති කී දෙනෙක් නිවන ආස වෙනවද සත්‍ය පිළිගන්න කැමති කෙනා නිවන ආස වෙන්න දෙයක් නෑ නිවන කියන්නේ ඕකට ඒ නිසා මේ බලාපොරොත්තු සුන්වීම පිළිබඳ බලාපොරොත්තුවත් අදා ගැනීම හැවෙන අපොයින්ට්මන්ට් විත් ඩිසපොයින්ට්මන්ට් කියන එක ගල්ලක් කියලා තියෙනවා A4 size එකේ paper එකක් ගුවන් ෆෝම් කියන මේ මාස්ටර් කෙනෙක් කියලා තියෙන්නේ අපිට කැමති නැහැ අපේ යාළුවවත් අම්මලා තාත්තලාවත් ගුරුවරුවත් අපේ මේ බලාපොරොත්තු ශුන්‍යම දාගෙන අපේ හතුර ඕක තමයි අපිට කරන්නේ. ඒ නිසා ඌ තමයි හොඳම ගුරුවරයා. කාලගුණය කරන්නේත් ඕකයි. ඒකත් හොඳම ගුරුවරයෙක්. නිසා බලාපොරොත්තු ශුන්‍යම සූදානම් දෙන්න කියන්නේ ස්කවුටින් කියලා සූදානම් සාධනෙ කියලා. ස්කවුටින් වල පළවෙනිම පාඩේ විප්‍රත්‍යය. ඔබ තමයි බුදුජානන්සේ අප්පමාදි කියන වචනේ කියලා තියෙන්නේ. විප්‍රත්‍යය. අහවල් දෙයක නෙවෙයි එන ඕනම දෙයකට. එච්චිරි දින මහා ගුණ මොදානං ඕනෙම දීකට මම සූදානම් අද ඉස්කෝලෙන් කරගෙන මම පාටු කරලා අර බර කරත්තේ බෝල් ලීඩ් එක මැදට තියලා ඊය ගහ දාලා ඉර කරලා නාසන් දෙක දාන හා ජක් පුදා කියලා කියන එක තමයි. ඉතින් එහෙම අස්සෙක් බඳලා ඉන්නවා දැක්කා නීචේ ක්ලබ් එකට යනවා හැමදාම එයා දකින්නවා ඒක. ඉතින් අශ්වයා මැස්සන්ට ගහනවා වලිගේ ගහනවා අරු බොනවා ඇතුළට ගියා. උට හැංගීමක් නැහැ මේ අශ්වයා පැය කීයක් මතල ඉන්නවද කියලා. යනකොටම හිතන අපෝ මිනිස්සු කෙනෙක් මේ තිරසනෝ කරනද අපරාධය. වටපිට බලන්න බැබ්ලින්කර්ස් එකක් කියලා තියෙනවා. දීලා එනකොටත් අර මිනිහා තාම බොනව නැහැ. අර ඇතිච්ච දුකට අස්සයක උදෝ බදාගෙන කිවලු මානව වර්ගයා වෙනුවෙන් මම මේ තිරසන්ගේ සමාව මට සමාවයන් මට මේ කරන අපරාධය කියලා එදා මෙන්ටල් බ්‍රේක් ඩවුන් එකක් වුණා. ඊට පස්සේ දිගටම පිස්සේ. අද අපෙන් වැඩ කරන්න සත්තුන්ට දෙන වද බලන්න. අපි කුලියට කරන මනුස්සයාට අපි දෙන වද දිහා බලන්න. ඔක්කොම අමානුෂික වැඩනේ. අපි බර ඇදපු දවසට අපිට තේරෙනවා සතා බරයිදාට කමන්නේ ඌට උගේ වැඩේ ඉන්ටර්විව් කරන ආශ්‍රමවල දාලා කුර ගහලා බෝර්ලි දෙකට හිර කරලා මොකද්ද මේ කරන්නේ? මොකා පාන්නේ කරන්න උනත් මේ පාන්නේ කරගන්න බැරි මනුස්සයා තමයි මේ සේරම කරන්නේ. ඉතින් අපි භාවනා කරනකොට සතියකුත් නැහැ, උපකරණත් නැහැ, මොකුත් නැහැ. බලාගෙන ඉන්නවා. බකන්නිලාගෙන ඉන්නේ. නිකන් බලන්න. කිසි කෙනෙකුට බෑනේ එකක් තිබුණ ගුරුවරයෙක් ඉන්නවනේ, කමඨාණක් තියෙනවනේ, භාවනා මධ්‍යස්ථානක් තියෙනවනේ, නාගුණ වල කටේ තියෙනවනේ, බෝපණයක් දාලා තියෙනවනේ, සිල් අරගෙන තියෙනවනේ. අනේ අම්මේ ඔළුවට දාලා තියෙන දේවල්. අපි ඉන්න මොජිනවසර් මයින්ඩ්ෆුල්නස් විලේජ් කියලා කියන්නේ එහෙම මොකක්වත්ම නැහැ. ඕන කෙනෙක් ආවා තමයි ඇඳගෙන ඉන්න ඇඳුමේ කැමති තැනකට ගලක් අයින ගහක් උඩ නඟක් ළඟ වාඩි වුණා. පොඩ්ඩක් ඉන්නවා. කවදාවත් හඳින්න කවුරක්වත් නැහැ. ඒව නැත්තම් මේ අහවල් මූලික සුසුකම් ඕනේ කියලා දෙයක් නැහැ. මේ මේ මොහොත මේ මෙතන ඉඳගෙන ඉන්න එක මුත්‍චින් ඉන්නේ කියලා. ඉතින් ඒකට කියනවා යුනිවර්සල් විලේජ් කියලා කතාවක්. ඒකේ ප්‍රධාන වශයෙන් කරන පිරමිඩ් විලේජ් කියලා එකක් තියෙනවා. පොඩි චේරිවල. අපි ඒකට ඉගෙන ගත්තා. ඇත්තටම පිරමිඩ් ෂේප් එක ඕනේ නෑ. නමුත් ඒගොල්ලෝ ඒ කරන්නේ සංකීර්ණ බුද්ධ අනුගමනනේ කියන්නේ. ලොකුම පිරමිඩ් නම දාලා තියෙන්නේ බුද්ධ මෙත්තිය කියලා. පිටිකතරට ගියාම කාටවත් වගේ පටවිත හිතෙන්නේ නෑ. ඇතුළට හිතේනවා. ඉන්නවා. ඕකට කාටවත් කමට අහන්න ඕනේ කරන්නේ. ඕකට කවුද කියන්නේ සීලමල කරන්න ඕනේ කියලා. ඕකට කවුද කියන්නේ භාගමතිය කරන්න කියන්නේ ඕනේ. ඕකට කවුද කියන්නේ ගුරුවරෙක් ඕනේ කියලා. ඒක තියෙනවා ඒක කරන්න පුළුවන් ඒක නෙමෙයි ප්‍රශ්නේ ජීවන කියන්නේ ඔක්කොගෙම නිමුත් වෙන එක ඔක්කොම අතාරින එක ඉතින් ඒක ළමයි ඉගෙන ගන්න කැමති ළමයි අදහස් වලට කැමති දෙමව්පියෝ කැමති නෑ දෙමව්පියෝ කියන්නේ මං කියන්නේ ආපක් මං කියන්නේ කරපක් ගුරුවරු කියන්නේ ඒකයි එක එක භාවනා කරලා නෑ මුළු අධ්‍යාපන දෙපාර්තමේන්තුවම අපි ආමන්ත්‍රණය කරලා තියෙනවා එක එක සතිය කියන එක දාන්න ඒ සමහරුණා කියන සමහර රට උසලා සතිය කියන එක තේරෙනවා කියලා. ලැජ්ජයිනේ කියන්න කැමති නැහැ. මෛත්‍රිය කියනවා කියනවා සම්සුත බංගා අංගාදවාද බදාද බාසුන්ද විහුරාද දෙන්සෝයිද ඔක තමයි සතිය. ඉතින් පෙරණ කෙලෙක් කියනවා සතිය සතිය දින හතකින් යුත් සතිය ඒක නෙවෙයි දැන් අපි දන්නා සතිය ඒක චිත්තක්ෂණයක සතියක්. කාටද බැරි. ඇයි මේක මේ සිලබස් එකෙන් අයින් කළා තියෙන්නේ. ඇයි මේක ගහම් පාසලේ උගන්වන්නේ නැත්තේ? ඇයි මේක පිළිවෙල අධ්‍යාපනයේ නැත්තේ? ඇයි බුද්ධ ආගම විෂය පොතේ අයින් කළා තියෙන්නේ? මහා විශාරද කට්ටියනේ මේ කරලා තියෙන්නේ. ඒ උදාට මට හම් වෙනකොටත් මහා විජයයක් උදාන ක්‍රිතයක් ලැබලා තියෙනවා. ඔය එකක්වත් මට අවශ්‍ය වුණේ නැහැ සත්‍ය පිටරන්. මොකද උගන්වන්නේ කන කිව්වා ඌවා වාසිම නෙවෙයි බුද්ධ ආගම දන්නේක පොඩ්ඩක් අවශ්‍ය කියලා. එක ලොකු අවශ්‍යයක් නැහැ. මේක ගලවන්න පුළුවන් තමා ගලවමු. ගලවන්න බැන්න අවශ්‍ය. ඉතින් ඒ නිසා අපි මම බණ හමාර කරන්න යන්නේ ඒ ජීවන දේ දිහා බලන්න. ඡය වෙන එක දිහා. අපිට ගන්නවා කියන්නේ ඡය වීමක් කියලා හිතන්නකො. ඒක තමයි ඔය බල උද්‍යප්පේ ඥානදී සිද්ධ වෙන්නේ. දේවල් ඇති වෙනවා ඇති වෙනවා ඇති වෙනවා හොයන්නත් බෑ නැති වෙනවා හොයන්නත් බෑ. ඒක නවීන කාලේ උපකරණ උපාන්මයකට උපයන්නයකට කියන්නේ ඔය පන්න black and white TV වල dots හදන වෙලාවක් තියෙන program එකක් නැති. කොච්චර dots හදනවද කොච්චර dots ගෙවෙනවද කියන එක නියතයක්. ඒක වර්ගාංගලක් ඇතුළත මෙන්න මෙච්චර dots ගන්නක් කියන්නේ. ඉතින් බුදුන් පරණිස්සාන් කියනවා උඹලා දැකලා තියෙන ලෝක දිහා බලන්න පාක්කම ඉන්නේ බලන්න. බලන්න ඉන්න කොච්චර dots එකක් හැපෙනවද කියලා බලන්න. අච්චර කෝටි ගාණක් dots එනවා යනවා කිසිම එකක් හැපෙන්නේ නැහැ තව එක. අපිට මෙතෙන් එක එකතුන තවන්නේ. මම කියන්නේ ඥානද පිළිපින් කියන ඒක මට චෝදනයි. අන්තිම එක ඩොට්ටයක් නැතිලා තව ඩොට්ටයක් මතුවෙනකොට අර ඇති වෙන ඩොට් එකට වෙනම ඇතිවීමක් වෙනම පැවතීමක් සහ වෙනම නැතිවීමක් මිස එතරම් තව එකක් වෙනකොට ගැතුමක් නැන්නේ කාලය යන හෝ දේශය යන. ඉතින් අපි ලක්ෂයක් හිතියා මොකද ප්‍රශ්නේ? අපිට කරන්න තියෙන්නේ තමයි දකින්න සංසිද්ධියේ මේ බුද්ධ ඥානසිකිනේට ආයු කියන්නේ මචානම්. මරණය දක්වා මේ ආශය ගෙවෙනවා. අදියට මේ මල දොලක් වගේ. දැස්ස වෙලාවට බඩ බඩ බඩ ප්‍රගාන ගන්න. ටික වෙලාවකින් පැල්ලා යන. ඒ නිසා මේ විගත කියන දේවල් කියලා හිතාගන්න එපා. මේකේ තියෙන ලොකුම කුමාරකේ තමයි සිංහල පුත්‍රාම කියන්නේ. ඒක නඩත්තු කරන්නේ මේ කට්ටිය දඟලන්නේ. ඒක තියාගන්නනේ මේ හදන්නේ. බලන්නකො තියාගත්ත කෙනෙක් ඉන්නවද කියන්නේ. ඒගොල්ලෝ තමයි සිංහල ජාතිත් කෑවේ. මේක ඔළුවට දාපු දවසේ ඉඳලා සිංහලයා එතෙක් තිබුණු ඒ නිර්මාණශීලීත්වය මොකුත් නැහැ. අපි තමයි සිංහල බුද්ධාම කියන පටන් ගත්තා, වැඩි වර්ධ ගත්තා. ඒවට ඒක ඇරදිලා නැහැ. තනියම තමන්ට කරන්න ඕන දැන් උනත් පටන් ගන්න පුළුවන්. ඒක නැවතත් මතක් කරන්නේ මම දැන් මෙතන කියන එක අපෙන් නැති කරන්න අපි කරපු කිසිම පාපයකට බෑ. මම දැන් මෙතන කියන එක ප්‍රමෝට් කරන්න, දිනු කරන්න කිසිම කුසලයකට බෑ. මේකට මේකමයි කුසලයි. සත්‍යයට පදක් ගන්න සතියම. ඒක මතක් කරන් දවසේ ධර්ම දේශනාවෙන් නතර කරනවා ආගමිත කුසීල දෙනාටම මේක දැරට සලකා බලන තරම් වටිනා කාරණාවක් කියලා පැටේවා කියලා ප්‍රාර්ථනා කරනවා අත්දෙරුවන් සරණයි. සාදු සාදු සාදු